මොකද ඔබ ඉන්නේ මිත්‍යා දෘෂ්ටියමයි. දෙයක් තියෙනවා ඔබට ඇත්ත කරගෙන ඉන්නවා. ලෝකේ ඇත්ත කරගෙන නිවන් මාර්ගක් නැහැ. නිවන් මාර්ග තියෙන්නේ විනය්‍ය ලෝකයේ කියන තැනින්. ලෝකයෙන් මිදෙන තැනින්. ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා දකින තැනයි සතර සතිපට්ඨානය වඩන්න තියෙන්නේ. විනය්‍ය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සානං කියන තැනට ඔබ එන්න ඕනේ. කායේ කායානුපස්සී විහෙරති කියලා එතනින් එන්න ඕනේ. වේදනාය වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සතර සතිපට්ඨානයේම තියෙන්නේ ලෝකයේ ඇත්තක් නොවන බව දකින්නයි. දැන් ඔබට පැහැදිලි බාහිර ලෝකයේ ඇත්තක් නෙමෙයි සිතත් ඇත්තක් නෙමෙයි පේන තැනක් දෙයක් නැහැ හිතන තැනක් දෙයක් නැහැ හැබැයි දැන් ඔබට අරමුණක් එනවා දැන් ඔබට මේ මොහොතේ සිතක් සකස් වෙනවා දැන් මේ සිත සිතෙන් මිදුණු තැනක් සමාධියක් උපදිනවා. ලෝකයෙන් මිදිලා මේ ලෝකෙට රැවටිලා නැහැ. අන්න ඒ අන්න ඒ කාරණා ඔබට මේ සූත්‍රය තුල දකින්න ලැබෙනවා. ඒකයි මේකේ තියෙන්නේ සෝ නේව පටවින් නිස්සාය ධායති ආපනිස්සාය ධායති න තේජා නිස්සය දහයති වායා නිස්සය දහයති පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත නිස්සය දහයති ඒවෙන් මිදිලා ආකාශ විඥාන ආකින්ඥාන සනසන මේ අරූප සංඥා දහයති රූප සංඥා දහයති ඉතින් ඉද ලෝකම් මෙලවක් නැහැ ඒකෙනුත් මිදිලා පර ලෝකං නිස්සය දහයති ඉද ලෝකං නිස්සය දහයති මෙලවෙනුත් මිදිලා මොකද්ද මේ ලෝකේ කියන්නේ ඔබ මේ දකින, පේන, ඇහෙන හැම දෙයක්ම තියෙන මේ ලෝකයක් තියෙනවා කියපු මේ ලෝකෙ මිදිලා. පරලෝක නිස්සය ජහයති පරලෝකේ මිට මේ මේ ලෝකේ නැතුව මිට එහා ලෝකයක් තියෙනවා කියලා හිතන ඒ සියල්ලෙන් ඔබ මිදිලා. යම් පිදන් දිත්තං සුතං මුතං විඤ්ඤාතං ඒ කියන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත ඇහෙන පේන දැනෙන හැම දෙයක්ම පත්තම් පරිශය මේ මනසින් හිතන විමර්ශනය කරන අනුවිචරිතා මනසා තම්පි නිස්සාය දහයති ඒ සියල්ලේ මිදුණු ධානයක් ගැනයි කතා කරන්නේ. එවන් ධායති ච කෝ සද්ධා පද්‍රම් පුරිසා ඥානියං ස ඉන්ද්‍රදේව ප්‍රජාපති ආරකා නමස්සන්ති නමෝතේ පුරුස ජන නමෝතේ පුරුසුත්තම යස්සතේ නාබිජානාම යම්පි නිස්සය දහයති ඒ පුරුෂ උත්තමයන් වහන්සේ ධානයක් තියෙනවා ධානයක් ඒ පුරුෂ උත්තමයන් වහන්සේ සියල්ලේ මිදුණු ධානයක ඉන්නවා ඒ ධානයේ තමයි සියල්ලම එනේන අරමුණු වල සත්‍ය දැකලා මිදෙන තැන ඒ මහා ශුන්්‍යත අප්‍රණීත අනිමිත්ත සමාධියටපත් වෙනවා. මේක අපි දිගින් දිගට කතා කරපු මාතෘකාව. අපි මේවා ගැන හොඳට පැහැදිලි කරා. අපිට ඕනුනේ මේ සූත්‍රය පෙන්වන්න. ඉතින් මේ මේ වගේ සූත්‍ර ඔබට ප්‍රථම නිබ්බාන සූත්‍ර මේ හැම තැනම එකම විදියට කියනවා. මෙලවක් නැහැ, පරලවක් නැහැ. මේ ලෝකේ ඇත්තක් නෙමෙයි. ඔය ඔබ ඔය හිතනවනේ මේ ලෝකෙ මැරලා ගිහිල්ලා මෙහෙම උපදින එහෙම කිසිම දෙයක් ඔබට මේ කතාව අතිශයින් ගැඹුරුයි. මේ සේරම සංකාර ලෝකයක්. සංකාර කියන්නේ තියෙන ලෝකයක්ද? සංකාර කියන්නේ තියෙන ලෝකයක් නෙමෙයි. දැන් ඔබ කියයි දැන් ලෝකයක් නැහැ කියන්නේ කොහොමද? මේ අපි ජීවත් වෙන්නේ. ඔබ ඔය හැම වෙලේම හිතනවා. ඔබ හිතනවා ඔබ කියලා කෙනෙක් ඉන්නවා. ඔබ හිතනවා මේ මම ජීවත් වෙනවා. මේක ඊටාම ගැඹුරු මාතෘකාවක්. ඔබ කියලා කෙනෙක් නැහැ. එහෙම කියන්නේ කොහොමද කියලා අහයි. මේ මට පේන්නේ, මේ මට ඇහෙන්නේ, මේ මන් දැනෙන්නේ, මේ මට අල්ලන්න පුළුවන්, මේ තද ගතියක් තියෙන්නේ. ඔව්. එකින් එක එකින් එක ලියලා බලමු. අපි ඔබට ලියලා පෙන්නන්නම්. ඔබ කියලා දෙයක් නැහැ. ඔබ කියලා කෙනෙක් නැහැ. අපි කෝ සිත කියලා දෙයක් නැහැ කියලා. අපි සිත හැදෙන හැටි ගැන කතා කරා. අපි සිත සත්‍යයක් නොවන බව පෙන්නවා. ඔබ ඒසුත් ඔබ හොඳට අහන්නේ දේශනා. පැය ගණන් අපි ඉදිරිපත් කරේ. ඉතින් මේ පැය ගණන් මේ මෙහෙම මෙහෙම මෙහෙම පැහැදිලි කරේ ඇයි? ඔබට ඒව හොඳට දැනෙන්න ඕනේ. ඔබට තිය දෙයක් තියෙනවා දැනගන්න. මොකද ලෝකේ සත්‍යය සත්‍යනම් සිත හැදෙන හැටි දකින්න. දැන් ඔබට මරණයක් තියෙනවා. නමුත් මේ පරම සත්‍ය ආબોධ වුණු තැන මරණයක් නැහැ. මරණය කියන්නේ සිතුවිල්ල. මේ සිතුවිලි සිතුවිලි කතාව ඇතුලේ තවත් එක් සිතුවිල්ලක් විතරයි. ওই සිතුවිලි සියල්ලම සත්‍යයක් නෙමෙයි. දැන් නාගහක් කියලා එකක් බාහිර තියනවාද? දැන් නාගා කියනද මම නාගා කිය? නුගගහ කියලා එකක් බාහිර තියනවාද? දැන් මැටි ටිකක් අරගෙන එක විදිහට හදලා කියනවා මේක කලයක්. තව විදිහකට කියනවා මේක මැටි පෝච්චියක්. තව විදිහට කියනවා මේක මල් පෝච්චියක්. තව විදිහට කියනවා මේක මුට්ටියක්. තව විදිහට කියනවා මේක ගුරුලේත්තුවක්. තව විදිහකට හදලා මේ මැටි එක එක විදිය හැඩතල ගැහුවාම මේ මිනිස්යාගේ සිතේ නම් තියෙනවා ඒවට. දැන් බාහිර මොනවද තියෙන්නේ? මැටි ටිකක් විතරයි. දැන් අලියෙක් වගේ සතෙක් આવොත් ඔක්කොම පාගලයි. ඇයි අලියට ඔය මුකුත් නැහැ. මැටි විතරයි. දැන් ඔබ ඔබ කියනවා මැණික් ගලක් කියලා. පුංචි දරුවෙකුට මැණික් ගලක් දුන්නොත් මොකද ඒ දරුවා මේ පොලේ ගහලා දුවයි. ඇයි ඒ දරුවට ඒක වටින්නේ ඇයි මේ අපි හදාගත්ත දේවල් සමහරට සතෙක්ට හම්බුනත් ඒකත් පොලේ ගහලා දුවයි. පාගලාරියයි කුඩු කළා. මේ ලෝකේ එහෙම දේවල් නැහැ. කොහෙද එහෙම දේවල් තියෙන්නේ? මිනිස්සුම හදාගෙන අන්තිම මිනිස්සු හදාගෙන එක එක දේවල් විවිධාකාර විදියට මනසින් හදාගෙන විචූර්ණ විචූර්ණ විදියට මේ සිතුවිලි මේ මේවා මේවා හොඳට දකින්න ඕනේ. අන්තිම ආගනුත් හදාගෙන අන්තිම මරා ගන්නවා. අන්තිමට කියනවා මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි අපි මෙහෙමයි ආරයා මෙහෙමයි මේගොල්ලෝ මරන්න ඕනේ මේගොල්ලෝ තියන්න ඕද මේ හරි අසරණ වෙලා හැමෝම හුස්ම ගන්නවා හැමෝගෙම ඇඟේ ලේ තියෙනවා හැමෝම මැරෙනවා මොකක්ද එතකොට ඇත්ත ඔක්කොම මිනිස්සු මොකක්ද ඇත්ත මිනිස්සු හිත ඇතුලේ තියන් ඉන්නේ ඒව ඇත්තද බොරුවක්නේ පරම සත්‍ය වෙනස් වෙන්නේ නැහැ මිනිස්සු හිතාගත්ත දේවල් බොරු වෙනවා. දැන් මේ වෛරසයක් හැදිලා මුළු ලෝකෙම මිනිස්සු මැරෙනවා. දොස්තරලද, ඉංජිනේරුද, අමතිවරුද, හිඟන්නෝද, මුස්ලිම්ද, ක්‍රිස්තියානිද, ඉංග්‍රී මොනස් බුද්ධාගමේද මොකක්වත් අදාළ නැහැ. මිනිස්සු ඔක්කොම මිනිස්සු මැරනවා. මිනිස්සු හදාගත්ත දේවල් මිනිස්සුම අසරණ වෙලා ඒ වැහිර වෙලා දුක් විඳිනවා. ඔය සේරම හිස් ඔලු ගෙඩි වල තියෙන ඔය විකාර ඔක්කොම මකලා දැමුවොත් මොකද වෙන්නේ? ඒක තමයි සංඛාර ලෝකය කිව්වේ. සංඛාර කියන්නේ මිනිස්සු හදාගත්ත ඒවා. එහෙම ලෝකයක් නැහැ. ඒක සිතුවිලි ලෝකයක්. එහෙම සිතුවිලි වලත් ලෝකයක් නැහැ. ඒකයි මේ අසරණකම. දැන් එතකොට මරණය කියන්නේ සිතුවිල්ලක් කියන එක ඒක තමයි ලෝකේ තියෙන දරුණුම සිතුවිල්ල. දරුණුම සිතුවිල්ල තමයි මේ මරණයක් කියන එක. හැම මොහොතෙම ඔබට සිතක් ඇති වෙනව නැති වෙනව. දැන් හැම මොහොතෙම සිතක් උපදිනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව සිතක් ඇති වෙනව මේ මේක දකින්න මහා නුවණක් ඕනේ. ඒ හැම මොහොතෙම ඒ සිත ඇති වුණා නැති වුණා එච්චරයි. දැන් හැම මොහොතේම මේ සිත ඉපදෙනවා මැරෙනවා. දැන් ওই ඉපත මරණ කතා කරන්නේ ඇතිවීම නැතිවීමනේ. උදේවැය ඥානෙ මේ කියන්නේ. උදේහව ඥානෙ තමයි මේ කියන්නේ. හැම මොහොතේම මේ සිත ඇති වෙනව නැති වෙනව. 아무තේ මරණයක් නැහැ. හැම මොහොතෙම මරනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුළ මරණය හමුන වේ කිව්වේ ඒකයි. එක ක්ෂණයයි ක්ෂණයක්වත් නෑ පැවැත්මක්. උපාද ධම්මිනෝ වය ධම්මිනෝ තිතත් අනතත් උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතත් අනතත්තම් පඤ්ඤායති. ඇති වෙනවා උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති නැති වෙනවා පේනවා ඇති වෙනවා පේනවා තිතත් අනතත්තම් පඤ්ඤායති වෙනස් වෙනවා පමණයි. ඇති වෙන නැති වෙන ස්වභාවය තුල පැවැත්මක් නැහැ. දැන් මේක තවත් හොඳට ඔබට පැහැදිලි කරන්න පුළුවන්. දැන් සිතක් ඇති වෙනවා. දැන් ඔබට එනවා මේ මොහොතේ අරමුණක්. ඒක පොත දකින සිත අපි නිතරම අපිට හුරු උදාහරණ කතා කරන්නේ. අපි අපි ඉස්සරහ තියෙන උදාහරණ අපි නිතරම කතා කරන්නේ. ඒක පහසුවට. නමුත් ඒක හැම දෙයකම කතා කරන්න පුළුවන්. මොකද හැම මොහොතෙම උපදින සිත ගන්න පුළුවන්. ඒක තමයි උදාහරණ ගන්න ඕනි. දැන් අපිට සිතක් ඇති වෙනවා පොත දකින සිත. දැන් මේ මොහොතේ එන අරමුණ පොත කියන එක. ඒ S2 ඉස්සරහට චක්කු විඤ්ඤාණ සිතක් ඇති වෙන එනකොට වර්ණය හැඩතල එනවා. නාමයසී වෙන පොත කියලා. ඔකනේ සිද්ධ ඉස්සරහට අරමුණ එනකොට ඒ හැඩතල එනකොට ඒ හැඩතලයට චක්කු විඤ්ඤාණ සිතක් නම් ඒකට නාමයක්සි එනවා. එතකොට රූපේ එනකොට නාමය එනවා. අපි තුමු සබ්දයක් එනවා. සබ්දයක් එනකොට ආ කපුටෙක්ගේ සබ්දයක්. දැන් කපුට කියන්නේ සබ්දය ඒක නාමයක්. එතකොට දැන් මේ හැඩතලේ සබ්දේ සබ්ද සබ්ද රූපේ. සබ්ද එනකොටම අපිට එන රූපයක්. ආ කපුටා කියලා. දැන් සද්ද කිව්වේ නෑ කපුටා කියලා. අපි කියන්නේ කපුටා කියලා. දැන් හැඩතලයක් එනකොටම අපි කියනවා ඒ තියෙන්නේ ඒ තියෙන්නේ මේ පොත ඒ තියෙන්නේ මේසෙ ඒ තියෙන්නේ දැන් මේ ඔය එකක්වත් කිව්වේ නෑ අපි තමයි කියන්නේ ඒක තමයි දැන් මේ දැන් රූපේ එනකොට නාමය එනවා. නාම රූප දෙක එකතු වුණාම දැන ගැනීමක් එනවා. ඒ දැන ගැනීම දෙක තමයි අපි කියන්නේ මේ. සිත කියන්නේ. සිත කියලා 아무තු දෙයක් නැහැ. දැන් ඔබ කලුවරේ රාත්‍රියේදී අන්ධකාරයේ ඔබට දැන් වර්ණ සිතක් එනවද? ආලෝකයක් නැතුව පේන්නේ නැහැ ආලෝකයක් නැතුව පේන්නේ කියන්නේ දැන් මේ චක්කු විඤ්ඤාණසිත වර්ණසිත ආලෝකයට අයිති. ඒක ඔබේ ඇඟේ තියෙන එකක් නං එහෙනම් ඔබට පේන්න ඕනේ කළුවර වුණත් එක නැතත් එක ඉතින් ඔබට පේන්නේ බෑ. එහෙම නෑ. මේ වර්ණය කියන එක ආලෝකයට අයිති. ශබ්දය කියන එක. දැන් ඔබට ශබ්දයක් නැතුව ඇහෙනවද? එතකොට ශබ්දය කියන එක බාහිර ශබ්දයකට අයිති. දැන් දැන් වර්ණය කියන එකත් බාහිර වර්ණයකට අයිති. දැන් මේ සිත කියන්නේ දැන් ඔය සිත කියන්නේ ඕකටනේ. දැන් මේ මොහොතේ ඔබට එන අරමුණ තමයි සිත කියන්නේ. වෙන සිතක් නැහැ. ඔබ කියන මල. ඔබ කියන මේ මොකක් හරි ඒක තමයි සිත. ඔය වැනි විශාල ප්‍රමාණයක් එකට එකතු වීමක් තමයි ඔබට මේ ජීවිතයක් කියන්නේ. ආත්මයක් කියන්නේ. මේක විශාල වේගයක්. විශාල වේගයක් තුළ මේ හුලං හමනවා වගේ. දැන් හුලඟ කියන්නේ හුලඟ කියන්නේ දැන් හුලඟට තියෙනවද අගක් මුලක්? දැන් ගඟ ගඟ කියන දැන් බලනකො ගඟ කියන එක තියෙනවද අගක් මුලක් දැන් ගඟක් කියනකොට ගඟක් ගඟක් කියන්නේ ඇල්ලුවොත් වතුර ටිකක් දැන් ගඟක තියෙනවද අගක් මුලක් දැන් ගඟ කියන්නේ ගලනවට ඒක ප්‍රවාහයක් දැන් හුලක කියන්නේ ප්‍රවාහයක් ගලනවට දැන් සිත කිය සිත කියන්නේත් අන්නේ උපමාව දකින්න ප්‍රවාහයක් ගලනවට එක සිත අත්දකින්නවා කියන්නේ අනේ ප්‍රවාහයේ ගඟේ වතුර බිඳුවක් වගේ තමයි එක සිත. එක සිතක් දකින්නේ කොහොමද? ප්‍රවාහයක් අපිට පේන සිතක් කියලා කියන්නේ අපි මේක මේක දෘෂ්ටියක්. ගඟ කියන්නේ දෘෂ්ටියක්. හුලඟ කියන්නේ දෘෂ්ටියක්. සිත කියන්නේ දෘෂ්ටියක් මායාවක්. මා රූප පංච විඥානං කිව්වේ ඒකයි විඥාණය දැන ගැනීම සිත කියන්නේ මායාවක්. ඒක මැවෙනවා. සකස් වෙනවා. ඒකයි මේක සංකත කියන්නේ. සකස් වෙනවා. ඒකයි මේක සංකාර කියන්නේ. සකස් වුණු දෙයක්. සංඛාර වෙනවා. ඒකයි මේක සිතුවිලි කියන්නේ. ඒ කියන්නේ මේ වරණ, හැඩතල, ශබ්ද සියල්ලම සකස් වෙන එකක්. කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මේ දැන් එන ආලෝකයට මේ දැන් වර්ණ සිත එනවා. ඒ ආලෝකේ නැති වෙලා දැන් ඔබ පොත දකිනකොට ඒ පොත දකින ඒ පාට ඒ හැඩතලයේද බිත්තිය දකිනකොට තියෙන්නේ. බිත්තිය දකිනකොට තියෙන්නේ ඒ වර්ණ ඒ හැඩතලයේද මල දකිනකොට තියෙන්නේ. මල දකිනකොට තියෙන ඒ වර්ණ ඒ හැඩතලද පුටුව දකිනකොට තියෙන්නේ. ඒ වර්ණ ඒ හැඩතලද පොළොව දකිනකොට තියෙන්නේ. දැන් එකින් එක මාරු වෙනවා හැඩතල. වර්ණ හැමදේම මාරු වෙනවා. එතන එතන ඇති වෙනව නැති වෙනව. දැන් පොත දකිනකොට පොත විතරයි ඔළුවේ තියෙන්නේ. ඊට පස්සේ බිත්තියක් ගැන ඔළුවේ නැහැ. ඊට පස්සේ බිත්තිය දකිනකොට බිත්තිය විතරයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට දැන් ඒක තමයි අපේ අපේ අරමුණ තියෙන්නේ. ඊට පස්සේ බිත්තිය දා මල දකිනකොට මර විතරයි අපිට අරමුණු වෙන්නේ. ඊට පස්සේ අපි පුටුව දකිනකොට පුටුව විතරයි අරමුණු වෙන්නේ. ඊට පස්සේ අපි පොළොව දකිනකොට පොළොව විතරයි අරමුණු වෙන්නේ. එතන එතන අරමුණු ඇති වෙනව නැති වෙනව. දැන් එක අරමුණක් ඇති වෙනවා නැති වෙනවා කියන්නේ එතනමයි මරණයයි උපතයි දෙන්නේ. අයි අරමුණ ඉපදුනා නැති වුණා. ඕකයි සිත කියන්නේ. ඕක પરම්පරාවක්. ඒක හුලඟ වගේ වේගයක් ගලනවා. දැන් ඊගාවට බලන්නකෝ. දැන් ඕක ගැඹුරෙන් ගැඹුරට යනවානේ. දැන් ඔතන ඔය දකින්නවා පොත දකින්න සිත කියන එක අරමුණ ගත්තොත් උපමාවක් විදියට. උදාහරණයක් විදියට ගත්තොත් දැන් පොත කියන්නේ ඔබේ කලින් දැනුමක් නේද? පොත කියන්නේ ඔබ කලින් දන්න දත්තයක් නේද? එහෙමනම් ඒක අතීතයට නේද අයිති වෙන්නේ? එතකොට අතීතයේ නේද මේ පොත කියන සංඥාව එනකොට මේ එන්නේ අතීතෙන් නේද? එතකොට බිත්තිය කියන සංඥාව එනකොට එන එන්නේ ඊගාවට එන්නේ දැන් අනා දැන් මේ පොත කියන සිත මේ මොහොතේ ඇති වෙන සිත. එතකොට ඒ සිත ඇති වෙනකොටම ඇති වෙන්නේ අතීත සංඥාවක්. ඊට පස්සේ බිත්තිය දකින හිත කියන්නේ ඒ සිත එනකොටම එන්නේ අතීත සංඥාවක්නේ. එතකොට දැන් මේ සිත දැන් අපි කතා කරනවා දැන් ඔන්න මේ මොහොතේ තියෙන සිත දැන් පොත දකිනවා. පොත දකින ඒ ඒ අරමුණ ඒ සිත ඇති වෙනකොටම අතීත සංඥාවක්. අතීතයක්නේ. එතකොට ඒක අයිති අතීතෙට. එතකොට අපි හැම මොහොතෙම අපි කියන්නේ අතීතයේ ඉන්නේ කියලා. දැන් ඊට පස්සේ ඔබ බිත්තිය දකිනවා. දැන් බිත්තිය දකින එක අනාගත සිත තාම ඇවිල්ලා නැහැ. දැන් අනාගත සිත තාම ඇවිල්ලා නැහැ. දැන් පොත දකින සිතේ ඔබ ඉන්නේ. දැන් අනාගතසිත ඊගාට ඕන්න එනවා දැන්. එනකොට මෙන්න ඒක අතීතය. මොකද බිත්තිය කියලා ඔබ දකිනවා. ඒතර බිත්තිය කියන්නේ අතීත දැනුමක්. අතීතය ඔබ දන්නවා බිත්තිය කියන සංඥාව. ඒතර ඒ අතීත සංඥාවක් තමයි ඔබ ඇසුරු කරන්නේ. ඒතර බිත්තිය කියන්නේ අතීත සංඥාවක්. ඒතර ඔබ ඊට පස්සේ මල දකින්න හිත එනවා. දැන් මල දකින්න හිත කියන්නේ අතීත සංඥාවක්. ඔබ ඒක කලින් දන්න එකක්. එහෙනම් ඔබ අතීතයේත් ඉන්නේ. දැන් අනාගත ඊගාව අනාගත සිත තමයි පුටුව කියන්නේ. තාම ඇවිල්ලා නැහැ. දැන් ඊකට ඔන්න එනවා. දැන් පුටුව කියන සිත එනකොටම අනාගත සිතත් අතීත වෙනවා. අයි ඔබ වර්තමාන සිත කොහෙද තියෙන්නේ? හැම තැනම ඔබ අතීතේ ජීවත් වෙන්නේ. ඔබ දැන් මේ මොහොතේ දකින්නේ අතීතේ. ඔබ පුරාණේ ඉන්නේ අතීතේ පුරාණ බිදම් බික්කවේ කම්මම් වදාමි. පුරාණේ නිසයි මේ කර්මය සකස් වෙන්නේ නව කර්මය දෙන්නේ. ඔබ ඉන්නේ අතීතේ. ඔබ ඔය පේන ඇහෙන නම ශබ්ද හැම එකම අතීතයටයි තියෙන්නේ. ඔබ චිත්ත ලෝකෙක ඉන්නවා ඒක අතීත ලෝකෙක. ඒකටත් වඩා ඒකත් සත්‍යයක් නෙමෙයි. ඔබට වර්තමානයක් හමු වෙන්නේ ඒක අකාලික දහමක් තුන් කාලෙම බොරුවක් වෙනවා. දැන් අනාගත කාලේ තාම ඇවිල්ලා නැහැ. වර්තමා දැන් මේ මොහොතේ තියෙන්නේ දැන් වර්තමානයේ කියන එක දැන් දකින්නේ අතීතෙමයි. ඊට පස්සේ අනාගතය කියන එකත් එනකොටම අතීත වෙනවා. ආය අනාගතය කියන එක එනකොට අතීත වෙනවා. එතන එතන ඒ අරමුණ සංඥාව එන එන තැන අතීත වෙනවා. එතකොට අපට අනාගතේකුත් නැහැ. දැන් වර්තමානයේ කොහෙද තියෙන්නේ? වර්තමානයේකුත් නැහැ. ඔබ ඉන්නේ අතීතයත් එක්ක. ඔබට වර්තමානයේකුයි අනාගතේ කියලා හිතුවට එහෙම දෙයක් නැහැ. දැන් මේක තවත් ගැඹුරට යනවා. දැන් අකාලිකයි තුන් කාලේ බොරුවක් වෙනවා. ඇයි? අනාගත කාලෙත් බොරුවක් වෙලා. අතීතයට යන්න බෑ. අතීත කාලෙත් බොරුවක්. ඔබට අතීතයට යන්න පුළුවන්ද? බෑ. අතීත කාලෙත් බොරුවක් වෙලා. දැන් ඔබට වර්ත වර්තමානයේකුත් එහෙම එකක් නැහැ. එතකොට ඔබට වර්තමානයේත් බොරුවක් වෙලා. ඒක උපාද පඤ්ඤායති වායෝ පඤ්ඤායති තස් අන්න තත්තම් පඤ්ඤායති කිය තිතත් තිතියක් පෙන්වන. තිතිය තමයි වර්තමානය කියන්නේ ඒකක් නැහැ. වර්තමානයේකුත් නැහැ. ඔබ පා වෙනවා. ඒකයි කිව්වේ ධානයකුත් තියෙනවා මහණෙනි කියලා. ඔබ පා වෙනවා. මේ සත්‍ය දකින තැන තියෙන ධානයේ අරහත් අරහත් ධානය කියන්නේ. ඔබ පාවෙන ශුන්්‍යතා අනිමිත්ත ශුන්්‍යතා අප්‍රණිත චේතු විමුක්තිය චිත්ත විමුක්තියක් තියෙනවා. ඒ චිත්ත විමුක්තියමයි මේ ලෝකේ පරම සත්‍ය. ඒකයි සදාතනික සෝය. ඒකට යන්න නම් මහා නුවණක් ඕනේ. මෙතනිනුත් නෙමෙයි තවත් ඔබට තියෙනවා දෙයක් දැනගන්න. දැන් අකාලිකයි කාලේ බොරුවක් වෙනවා. කාලේ සත්‍යක් නෙමෙයි. කාලේ කොහොම බොරුවක් වෙලා. හැබැයි මොන හරි දෙයක් කළොත් කරන්නේ මොහොත විතරයි. අද උදේ දත් මැද්දොත් දත් මදින වෙලාවේ දත් මදින විතරයි. හෙට උදේ දත් මැද්දත් දත් මදින වෙලාවේ දත් මදින විතරයි. ඊයේ දත් මැද්දත් ඒ මොහොතේ දත් මැද්දා විතරයි. හැම මොහොතෙම මොහොත විතරයි. හැබැයි මේ කතා කරන මොහොත කාලෙට අයිති නෑ. කාලේ බොරුවක් වෙලා ඉවරයි. දැන් අපි බලමු මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ ක්‍රියාව? ක්‍රියාව මොකද්ද මේ මොහොත? දැන් මේ මොහොත කියන්නේ කාලයකට නෙමෙයි. මේක අතිශයින් ගැඹුරුයි. ඒකයි බද්දේකෝ රත්නෝ කියලා කිව්වේ. ඒකෝ රත්න කියන එක ඒ රත්නේ හුදකලාවක් වෙන එක. ඒකෝ කියන්නේ හුදකලාව රත්න කියන්නේ ඒක රත්නයක් වෙනවා. නමුත් ඒකෝ කියන්නේ මෙන්න මේක ගැඹුරුයි ගොඩක් කාටවත් තේරෙන්නේ නැහැ. ඒක මේ මිනිස්සුන්ට මේක මේ සත්‍ය කියන්නේ සිතුවිලි සිතුවිලි වලට එහා ගිය කතාවක්. සිතුවිලි වලින් මේවා හිතන්න අමාරුයි. සිතුවිලිත් මරු බොරුවක් මායාවක්. මේ සිතන වචන හැම එකම තියෙන අතීතයටයි කියලා. ඔය සිතන හැම වචනයකම අන්තයක් තියෙනවා. එක්කෝ ඇත කියන එකෙන් තමයි සිත උපදින්නේ. ඇත කියන එක නැතිවෙච්ච ගමන් සිතට තනක් නැති වෙනවා ඉන්න. සිතේ එක්කෝ ඇත කියන එක පදනම් කරගෙනයි සිතක් උපදින්නේ. සිතක් තියෙනවා කියන්නේම සිතමයි. නෑ කිව්වත් සිත තියනවා කිව්වත් සිතමයි. නෑ කිව්වත් තිබිලා තියෙනවා තියනවා කිව්වත් නැති වෙනවා දෙකම සිතමයි. අන්ත දෙකේ සිත තියෙනවා. අන්ත දෙක නැති දෙයක් සිතින් කියන්න බෑ. ඒකයි මේ ධර්මයේ අතක්කවචරයි. ධර්මයේ අතක්කවචරයි කියන්නේ මේ මේ සිතට ගන්න බෑ. ඒක ධර්මතාවයක්. මම ඒක අතක්කවචරයි. තක්ක ඒක තර්කයට නගන්න බෑ. තක්කම් වඩති. මේක තර්කයට ගන්න බෑ. මේ ධර්මයේ කියන එක. තිශයෙන් ගැඹුරෙන් ගැඹුරට යනවා. දැන් මෙතන බාහිර ඇත්තක් නෙමෙයිනේ. දැන් පොත කියලා දෙයක් බාහිර නෑනේ. නමුත් දැන් මෙතන අරමුණක් එනවනේ. ඒක බාහිර නෙමෙයිනේ. දැන් සිතුවිල්ලක් නේ පොත කියන්නේ. දැන් සිතෙත් පොත් කියලා දෙයක් නෑනේ. සිතුවිල්ලත් ඇත්තක් වෙන්නේ නෑනේ. නාමෙත් ඇත්ත වෙන්නේ නෑ. රූපෙත් ඇත්ත වෙන්නේ නෑ. දැන් නාම රූප පරිග්ඝහ ඥානෙට එනවා දෙකෙම මිදෙනවා. දැන් මේ මොහොතේ එන අරමුණ මොකද්ද එතකොට? ඒක පොතක් නෙමෙයි නං. ඒක බාහිර තියෙන එකකුත් නෙමෙයි නං. දැන් උණු අරමුණ මොකද්ද? අන්න. අන්න ඒකයි. මේකේ තියෙන ගැඹුරුම වටිනාම තැන එතන දැකීමයි නිවන් දැකීම. එතන දැකීමයි මෙලවත් මිදිලා එලවත් මිල සදාතනික තැනට යන්නේ එතනින්. සිත නෙමෙයි එතන. එතන සිත නෑ. ඔතන සිත මිදෙන තැන ඔතන. ඔතනින් තමයි ඔබ යන්නේ සදාතනික සුවයට. ওই දෙකෙන් මිදෙන තැනක ඔබගේ ඔබගේ යථාර්ථයක් වෙන්න ඕනි. එයමයි මේ ලෝකේ පරම සත්‍ය කියලා ඔබ දකින්න ඕනි. ඒකයි මේ ලෝකේ මෙතනයි මහා නිධාන සූත්‍රයේ පෙනෙන ඒ මහා නිධානයේ නාම රූප පත්‍ය විඥානං කියන ඒ මහා නිධානේ තියෙන ඔතනයි. ඔතනයි මේ ලෝකේ තියෙන මහා නිධානේ. ඔතනින් තමයි මේ ලෝකේ මිනිස්සයා කියන සත්වයාගේ මිදෙන තැන, සත්වයා අභිභවා යන තැන. මනුස්ස සිත අභිභවා යන තැන, සිත සිතට අයිමි වෙන තැන. ඔය කොහොමද ඔක කතා කරන්න ඕනි? කොහොමද ඔතනට ඔබ කියන්න ඕනි? ඔතනයි බුද්ධ ස්වභාවය. ඔතනයි නිවන් දොරටුව තියෙන්නේ. ඔතනයි සම්මා දිට්ඨියට ප්‍රවේශය තියෙන්නේ. ඔතනයි ආර්ය භූමිය තියෙන්නේ. ඔතනයි මෙතන පෘ탁ජන භූමිය බිඳ වැටෙන්නේ. ඔතනයි මිත්‍යා දෘෂ්ටික භූමිය බිඳ වැටෙන්නේ. ඔතනයි ආර්ය සම්මා දිට්ඨියට එන තැන. ඔතනයි ආර්ය වරුන්ගේ භූමිය ආර්ය වරු නෑ, පුජ්‍යලයෝ නෑ. මෙතන පුජ්‍යලයක් නෑ. ඔතන සියල්ලම එක වෙනවා. ඔතන මිනිස්සෙක් නෑ. ඔතන ගැහණියක්, පිරිමියක්, මිනිස්සෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක් මොකෙක්වත් නෑ. ශුන්‍යයි. මේකයි ලෝකේ පරම සත්‍ය. තේරුණා නෑනේ. තේරුණා නෑනේ. තේරෙන විදියක් නෑ. ඔබට ප්‍රත්‍යක්ෂ වෙනකන් තේරෙන්නේ නෑ. ඔබට දවසක ප්‍රත්‍යක්ෂ වුණොත් ඒ පරම සත්‍ය කුමක්ද කියලා සදාතනික සුවයක් ඔබට හිමි වෙනවා. මච්චු රාජා නපස්සති කවදාවත් මාරයාට තැනක් හම්බ වෙන්නේ නැහැ ඔබට. මාරයා නැහැ. මාරයා දුවනවා. මාරයා එන්නෙත් නැහැ. මාරයාට හමු වෙන්නෙත් නැහැ. මාරයා උතන්ට කොහොමවත් උතන මාරයාට තැනක් නැහැ. ඒ අවිද්‍යා භූමියේ පමණයි මච්චු රාජා ඉන්නේ. මච්චු රාජා නපස්සති කියන්නේ මාරයා අභිභවාගෙන යන තැනයි. නාම රූප දෙකෙන් මිදෙන තැන. පච්චේ පරිග්ගා ඥානෙ උපදින තැන. ඉතින් මොගරාජ සූත්‍රය පෙන්වන්නේ ඊටාම වටින කාරණාව එකයි. ශුඤ්‍යතෝ ලෝකෝ මොගරාජ. අපි ඒක පොඩ්ඩක් බලමු. ශුඤ්‍යතෝ ලෝකං අවේකස්සු මොගරාජා සදා සතෝ අත්තානු දිට්ඨින් ඌහච්ච එවම් මච්චු තරෝසියා එවං ලෝකං අවේකන්තං මච්චු රාජානපස්සතේ කොයිතරම් වටින සූත්‍රයක්ද මෝග රාජය හැම කල්ලි සතිමත්ව ලෝකේ ශුන්‍ය ලෙස බලව හිස් ලෙස බලව ආත්මයේ අනුව ගිය දෘෂ්ටිය මුලින් උපුටා දමනු. ඒ මුලින් උපුටා දැමීම තුලින්ය මායාවෙන් ඈතරවන්නේ. මේ ආකාරයට ලෝකයේ දෙස බලන තනත්තා මාරයා නොදකි. අන්න ඔබ මරණය ජයගත්තා. ඔබට කිසිදා මරණයක් නැහැ. ඔබ ලෝකේ පරම සත්‍ය දැක්කා. ඔබ පරම සත්‍ය දකිනවා. ඔබ මරණය ජයගත්තා. මරණයක් නැති ලෝකයක්. කිසිදා ඔබව මැරිය නොහැකි. දැන් ඔබ මැරිලා ඉවරයි. සිත මැරුණු තැන නැවත සිතක් මේ අවබෝධය තුලම සිත මැරෙනවා. මේක දැනුමක් පමණයි සමහර විට ඔබට මේක ඇහුනොත්. නමුත් ඔබට මේක එනේන අරමුණ දැකලා මිදුනොත් ඔබගේ යථාර්ථය බවට පත් වුනොත් ඔබ මේ මායා ලෝකයෙන් මිදෙනවා. ඔබ යථාර්ථයේ දකිනවා. ඇත්ත දකිනවා. පරමාර්ථ සත්‍ය දකිනවා. ඒ සත්‍ය නම් පරම සත්‍යයි. මෙලව වෙන කිසිවක්ම නෑ ඊට දෙවෙනි. ඒ සදාතනික සෝයයි. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදස් සබ්බ සංකාර සමතෝ. සියලු සංස්කාර සිතුවිලි සමතේරුන් තනවතන. ඒ සාන්තයි ඒ ප්‍රණීතයි. ඔය ගින්න තියෙන්නේ සිතුවිලි වලයි. ඔය දුක තියෙන්නේ සිතුවිලි වලයි. ඔය සසර තියෙන්නේ සිතුවිලි වලයි. මේක වෙනස්ම මානෙක මේ විඥාන ධාතුවේ ශක්ති ස්වභාවයේ ශුන්්‍යත්වය කරා යන ගමනක්. නැවත සකස් නොවෙන්න හේතුවයි. ආර්ය පරිශ්‍රණයක් කරන්න ඕනි. ඔබට දැනේ දැවැන්ත කතාවක්. කොහොමද උපදින්නේ කොහොමද නැති වෙන්නේ? සත්‍ය තුල සත්‍ය අවබෝධයට පත්වීම තුල ඒ විඥාන ශක්තිය උපදීම මේ කරන්ට් එක වගේ එකක් මෙතන මෙතන අපිට කියන්න ගියොත් ඒක ඔබට පැටලවෙනවා දැම්මම පස්සේ අපි ගැන නැවතත් කතා කරමු. උපදින ස්වභාවය නැති වෙනවා. තවත් ගැඹුරු කතාවකට යන්න තියෙනවා. ඔබට නැවත උපතක් නැහැ. ඔබට මරණයකුත් නැහැ. ඔබට උපතකුත් නැහැ. ඔබ සදාතනිකයි. ඒ චිත්ත ස්වභාවයටපත් වෙන්න ඕනි. ලෝක ධාතුව තුළ ඒ ඒ ස්වභාවය ඒ මෙය මහා ශ්‍රේෂ්ඨයි. මේ මේ වචනෙන් කිවීම පවා අතර මේක වචනෙන් කිවීම පවා අසීරුයි. ලුණු කාපු කෙනෙකුට තමයි ලුණු ගැන කියන්න දන්නේ. කවදාවත් අවුරුදු 5000 පොතක ලිව්වත් ලුණු ගැන ලියන්න බෑ. ලුණු ගැන කීවට වැඩකුත් නෑ. ඔබ ලුණු කාපු දවසට ඔබ දන්නවා මේ තමයි ලුණු කියලා. මෙන්න මේ ස්වභාවයට ප්‍රත්‍යක්ෂතාවයට ඔබ දැක්කොත්පත් උනොත් ලුණු කෑව වගේ. ඒක කවදාවත් කාටවත් හිතලා කරන්න බෑ. ඒකට වැඩ පිළිවෙලක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා. අපි ඉන්නේ අනුසෝතය තුළ. අපි ඉන්නේ සිත ගැට ගැහෙන ඒ ට්‍රෑන්ක් එකේ අපි ඉන්නේ. අපි සිත ගැට ගැහෙන ඒ ඒ ඒ ඒ ස්වභාවයකටයි යන්නේ. අපිට සිත ගැට ගැහෙනවා. අපිට සිත හැදෙනවා. අපි සිතුවිලිත් එක්ක යනවා. අපි සිතුවිලට රැවටෙනවා. අපි සිතුවිලි වලින් මිදිලා නැහැ. ඒ තාක් අපිට මරණයක් තියෙනවා. අපිට බයක් තියෙනවා. අපිට මර බියක් තියෙනවා. අපිට සැපක් තියෙනවා. අපිට දුකක් තියෙනවා. හැබැයි මේ ස්වභාවයේ අප පුරුදු වෙලා සෑහෙන කාලයක් මේ චිත්ත වීතිය ගලනවා. ඒක අනිත් පැත්තට කරකවන්න නම් පටිසෝතයට එන්න ඕනි. නැවත සකස් නොවන තැනට එන්න ඕනි. ඒක ටිකෙන් ටිකයි සිද්ධ වෙන්නේ. එතකොට සිත ගලන්නේ නැහැ. සිත නැවත පටිච්ච වෙන්නේ ගැට ගැහෙන්නේ අන පටිච්ච සමුපාදය තුල මේ යන සසර යන ගමන පෙන්නනවා. හැබැයි ඒ පටිච්ච සමුපාදය තුල පෙන්නන ඒ ගැට ගැහෙන ඒ ගැට ගැහි ගැහි යන සිත් પરම්පරාව ලිහෙන එක අනිත් පැත්තට පටිසෝතේ නෙමෙයි අනු මේක දකින්න අනුසෝතේ නෙමෙයි පටිසෝතේට යන ගමන. එවිට ඔබ මේ සිත හැදෙන ගමනින් මිදෙනවා. එවිට ඔබ සිතෙන් මිදෙනවා. එවිට ඔබ සාමාන්‍ය විදිහටම කටයුතු කරනවා. සාමාන්‍ය විදිහටම අර හැමෝ අතරම ඒ විදිහටම ඔබට ඔබව දකිනවා. නමුත් ඔබ අභ්‍යන්තරේ චිත්ත ප්‍රායෙන් මිදිලා. ඒක සංකිතේ නිබ්බිදාය අවබෝධයෙන් මිදීමක්. මේ අවිද්‍යා භූමිය මේ සත්‍ය නොදන්න තාක්කල් මේ සංඛාර සිද්ධ වෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාර කිව්වේ නිසයි. සංඛාර පත්‍ය විඥානයේ ඒ සංඛාර ඒ අවිද්‍යා භූමිය මේ සත්‍ය නොදන්න තාක් මේ ගැට ගැනීමම තමයි සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියන්නේ අවිද්‍යා භූමිය සත්‍ය නොදන්න තාක් ඔබ මේ මේ සිත හැදෙන හැටි ගැඹුරින් ගැඹුරට යන්න ඕනේ සිත හැදෙන හැටි වෙනම අපි කතා කරගෙන ආවා කොහොමද පුංචි ළමයා ඔබගේ පුංචිම තැනට ගිහිලා ඔබ ඉපදුණු තැනට ගිහිලා ඒ ඉපදුණු ඒ මව් කුසෙන් එළියට ආපු තැනින් කොහොමද මේක හැදෙන්නේ? බුදුන් වහන්සේ ಜಾති ධම්ම සූත්‍රය පෙන්නනවා ಜಾතිය උපදින්නේ කොතනින්ද? ස්කන්ධානම් පාතිභව ආතනම් පටිලාභෝ අයං උච්චේ ಜಾති කිය. අනේ සිත හැදෙන තැන පෙන්නනවා අග්ගඤ්ඤේ පහළ වෙන හැටි පෙන්නනවා. අග්ගඤ්ඤ සූත්‍රය තුල ඒක හොඳට පෙන්නනවා. සිත හැදෙන ස්කන්ධයනම් පාතිභව ආතනම් පටිලාභෝ කියන දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. සිත හැදෙන මේ මේ පළවෙනි පාරට කොහෙන්ද ප්‍රඥප්තිය ආවේ? පොත කියන ප්‍රඥප්තිය ආවේ කොතනින්ද? මේ මල කියන ප්‍රඥප්තිය ආවේ කොතනින්ද? මේ සිත් පරම්පරාව මෙච්චර ට්‍රිලියන් ගානක ඩේටාබේස් එකක් ආවේ කොහෙන්ද? දැන් මේවා තියෙනකන් තව ඒවා එනව නේද? ඒවා එන්නේ කොහොමද? ඒවා ඒ ෂනේ මේක කොහෙවත් රෙකෝඩ් වෙලා තැටිගත වෙලා නැහැ. මතකය කියන එක බොරුවක්. එහෙම එකක් නැහැ. මේක වෙනම වෙනම ෆ්‍රීකවන්ස් එකක් තියෙන. මේක වෙනම විද්‍යාවක්. මේ අවිද්‍යාවට විද්‍යාව අවශ්‍යයි. මේ අතාභූත ඥානය කියන්නේ මේ විද්‍යාව. යථාර්ථය දකින්න ඕනේ. ඒක විශාල පරාසයකට තියෙනවා පැහැදිලි කරන්න. පැහැදිලි කරනවා නම් ඒක ආબોධ වුණු කෙනෙක්ට එක් ෂණයෙන් කියන්න පුළුවන්. නමුත් ඒක ආબોධ නොවුණු කෙනෙකුට එහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඒක යාට පැහැදිලි කළ යුතුම වෙනවා. ඒක දීර්ඝ පැහැදිලි කිරීමක්. මේ සිත් પરම්පරාව හැදෙන හැටි. ඉතින් බුදු කෙනෙක් 84000 ධර්මස්කන්ධයක් ඒ කෙනාට කෙනාට කෙනාට පැහැදිලි කරපුවා එකතු කරලා හදාගත්ත පොතක්. අද අපි භාවිතා කරන ත්‍රිපිටකය කිය. ඒක ඇතුලේ මේ සියල්ල ඔබට අඩංගු වෙලා තියෙනවා. හැබැයි ඒවා ගජමුතු වගේ. ඒවා නිකන් ඔබ දකින්න ඒවා ඇතුලේ මේ දෙයක් හොයා ගන්නවා කියන එක මහා මහ රත්නයක් හොයනවා වගේ. ඉඳි කට්ටක් හරියට මහමූදේ වැටලා තියෙන ඉඳි කට්ටක් හොයනවා වගේ. මේ තරම් විශාල 84000ක ධර්මස්කන්ධයකින් මේ සත්‍ය හොයනවා කියන එක ලේසි නෑ. හැබැයි ඒකේ තියෙනවා. හැම තැනම තියෙනවා. ඒක හම්බුණු කෙනාට ඒක ආબોධ වුණු කෙනාට ප්‍රත්‍යක්ෂ වුණු කෙනාට හැමතැනම පෙන්නත හැකි ධර්මයේ තියෙන හැටි හැමතැනම මේ ධර්මයමයි තියෙන්නේ වෙන දෙයක් නැහැ. මේ ධර්මය අවබෝධ වුණා ඔහුට හැමතැනම ධර්මයේ පේන. ඔහු හුලඟ දැක්කත් දකින්නේ ධර්මෙමයි. ඒ තමන්මයි. ඔහුට වැස්ස දැක්කත් පේන්නේ ධර්මෙමයි තමන්මයි. ඔහුට මේ හැම තැනම ධර්මයේ තියෙන. ධර්මෙන්තර දෙයක් නැහැ. තමන් කියලා පුජ්‍යලේ කෙනෙක් මුකුත් හම්බ වෙන්නේ නැහැ. සබහාදාමයි. ස්වභාවයම තමන් බවට පත් වෙනවා. තමන් තමන්ගේ මිදිලා ස්වභාවය දකින්න පටන් ගන්නවා. එතනට එන්නේ මේ සියල්ලෙන් මිදීගෙන යන කෙනා. සියල්ලෙන් මිදුණු කෙනා. සියල්ලෙන් මිදුණු කෙනා ඒ සබහාදහම සබහාදහම් මරන්න පුළුවන්ද වගේ තමයි ඔව්ව මරන්න බෑ. එහෙම කෙනෙක් නෑ ඒ කෙනා කලින් මැරලා ඉවරයි. මැරුණු කෙනෙක් ආයි මරන්න පුළුවන්ද? ඒක වෙන්නේ නෑ. ඒ වු මරණේ ජයරාම ඉවරයි. ඔහුට මරණයක් නෑ. ඔහු කලින් මැරෙන්නේ. ඔහු ශරීරයේ පවතින තාක් ඒ ශරීර කූඩුව පවතී. ශරීරයේ පොළොවට පස් වෙනදාට පස්සේ. හැබැයි ඔහු සියල්ලෙන් මිදිලා ඔහුට 아무තෙන් මිදෙන්න දෙයක් නැහැ. ඔහු මේ අවසාන සිතක් කියලා එකක් ඔහුට නැහැ. හැම සිතම ඔහුට අවසාන සිතක්. ඒ නිසා ඔහුට මරණෙකුත් නැහැ. ඔබට පටිච්ච වෙන්නේ නැහැ, ගැට ගැහෙන්නේ නැහැ. කොහොමද ඔබට කියන්න ඕන? කොයි විදිහෙන් කිව්වත් ධර්මයේ ධර්මයයි. ඒ ධර්මතාවය ඔබම අවබෝධ කරගත යුතුයි. ඉතින් ප්‍රමාණවත් කියලා හිතන ඉදිරිපත් කිරීම අපි ඊට වඩා එහාට ගියා. අපිට ඕන උනේ මේ සූත්‍රය ඉදිරිපත් කරන්න විතරයි. ඉතින් සූත්‍ර නම් ගොඩාක් තියෙනවා ඔබට මේ හැමතැනම ධර්මෙමයි තියෙන්නේ. ඒවා ඉදිරිපත් කරන්න ගියොත් ඔබට ඒ ධර්මයේ පෙන්වන්න ගියාම විශාල පරාසයකට යනවා. ඉතින් ඔබ මේ සූත්‍රය දකින්න මේක ඊටාම වැදගත් සූත්‍රයක්. හැමතැනම අපිට පේනන්න පුළුවන් ධර්මයේ වගේම පුංචි සූත්‍රයක් ගත්තත් ධර්මෙම තමයි අපිට පේන්නේ. ස්කන්ධ සූත්‍රේ ඊටාම වැදගත් සූත්‍රයක්. අංගුත්තර නිකායේ ඒකාදශම නිපාතයේ බුද්ධ ජාන ත්‍රිපිටක 23 610 610 වෙනි පිටුවේ සූත්‍රය තමයි ඉදිරිපත් කරන්නේ. ධ්‍යානෙකුත් තියෙනවා මහණෙනි කියලා. නමුත් මේ එකකටවත් අයිති නැති ධ්‍යානයක් ගැන කතා කරනවා. අපි අරහත් ධානය කියලා ඒ ධානය ගොඩක් වෙලාවට ඔබට අහන්න ලැබෙනවා. ඉතින් මේ තමයි ඒ ස්වභාවයේ ශුන්‍ය චේතෝ විමුක්තියට ස්වභාවය. ශුන්‍යත අප්‍රණීත අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත චේතෝ විමුක්තිය මෙතන නිමිත්තක් නෑ. මෙතන නිමිත්තක් කියන්නේ පොතක් කියලා දෙයක්වත් මොකක්වත්ම නැහැ. නාමෙත් මිදිලා රූපෙත් මිදිලා එතන මිදුණු ස්වභාවය තුළ අනිමිත්තයි තන අප්‍රණීතයි තන මුකුත් ආත්ම ප්‍රණීතව පවතන් කිසි දෙයක් නැහැ ශුන්‍යතයි තින්ගේ චිත්ත විමුක්තියක් ඒ තුළ තියෙනවා මේ එනේන අරමුණ දකින තැන ඒ ශුන්‍යතාවයට හිත තියාගෙන ඉන්නවනම් සතර ඉරියව්වෙම ඔහු මිදිරයි පවතින්නේ ඒක ඔහුගේම සාන්දිටික ධර්මතාවයක් අන් අයට අවබෝධයක් නැති වෙන්න පුළුවන් තමන්ටමයි ඒක සාන්දිටික වෙන්නේ මිදුණු බවත් මිදි යන සමාධියක් ධානයක් ඉතින් සාන්දි ටික අකාලික කාලෙට ආйти නැති ඒයිෆස්සික ඕපනායක සමාධියක්. ඉතින් මෙතන අපි ඔබට මේ මොහොත කියන තැනදී මේ මොහොත කියන්නේ කාලයකට නෙමෙයි. මේ මොහොත කියන්නේ බාහිරත් මිදුණු සිතත් මිදුණු තන හුදකලාවක් තියෙනවා. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අන්නේ හුදකලාවේ. ඒක තමයි මොහොත කියන්නේ. ඒක තමයි බද්ධික රත්න පෙන්නන්නේ සූත්‍රය අතීතං නාත්ව ගම්මේය නප්පටික්ඛංකේ අනාගතං පච්චුප්පන්නං චේ ධම්මතතාත්‍ර විපස්සති කිය. එතන එතන తත්‍ර తත්‍ර දකින්න විපස්සනා විපස්සති. එතෙන් ධර්මතාවයේ යථාභූත ඥාණයෙන් දකින්න ඕනි යෝනිසෝ මනසිකාරී තමයි වැදගත් එතනට. හනම් ප්‍රමාණවත් කියලා හිතනවා. මේ ධර්මයේ හොඳට විග්‍රහ කරගන්න ඕනි හැමෝම අවබෝධ කරගන්න. සියලු දුකෙන් මිදෙන මගමයි. කිසිදා දුගතියකට වැටෙන්න හේතු නැහැ. ඒ සම්මා දිට්ඨියටපත් වෙන්න. සත්‍ය දකින්න උත්සාහ කරන්න. තෙරුවන් සරණයි. මොකද ඔබ ඉන්නේ මිත්‍යා දෘෂ්ටියමයි. දෙයක් තියෙනවා ඔබට ඇත්ත කරගෙන ඉන්නවා. ලෝකේ ඇත්ත කරගෙන නිවන් මාර්ගක් නැහැ. නිවන් මඟ තියෙන්නේ විනේය ලෝකයේ කියන තැනින්. ලෝකයෙන් මිදෙන තැනින්. ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා දකින තැනයි සතර සතිපට්ඨානය වඩන්න තියෙන්නේ. විනේය ලෝකයේ අවිද්‍යා දෝමනස්සානං කියන තැනට ඔබ එන්න ඕනේ. කායේ කායානුපස්සී විහෙරති කියලා එතනින් එන්න ඕනේ. වේදනාය වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. සතර සතිපට්ඨානයේම තියෙන්නේ ලෝකයේ ඇත්තක් නොවන බව දකින්නයි. දැන් ඔබට පැහැදිලි බාහිර ලෝකයේ ඇත්තක් නෙමෙයි සිතත් ඇත්තක් නෙමෙයි පේන තැනක් දෙයක් නැහැ හිතන තැනක් දෙයක් නැහැ හැබැයි දැන් ඔබට අරමුණක් එනවා දැන් ඔබට මේ මොහොතේ සිතක්